සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමොක්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 අපකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අත්ථයන් ඊතරා පජාතිරමේවා නොධාවති හෙට මුල්ල මිනුවන්ගමුව විද්‍යාවාස මහ පිළිවෙලින් විහාරාධිපති ශාස්ත්‍රපති අතිගෞරවනීය අපේ රණව ධම්මකිත්ති පඬිත් හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත පින්තුනි අද මේ පිරිවෙන් විහාරස්ථානයේ මේ ආරම්භ කෙරෙන පින්කම් මාලාව කවර අරමුණක් ඇතිව සිදු කෙරෙනවද කියන බව විහාරාධිපති පඬිත් හාමුදුරුවෝ සිහිපත් කරන්නට යෙදුණා. මීට තෙමස්සකට ඉහතදී අපවත් වී වදාළ ඔබ අප සියලු දෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වන ශාස්ත්‍රවේදී පඬිත අපවිත උපරතන පඬිත හාමුදුරුවන් වහන්සේ සිහිපත් කරලා උන්වහන්සේගේ ಗುಣ අනුස්මරණය කරලා සිදු කරන පින්කම් මාලාවේ අද පළමු ධර්ම දේශනාව මේ සිද්ධ කරන්නට සූදානම් වේ. උන්වහන්සේට සැබවින්ම අපි පින්කම් කරලා අනුමෝදන් කරන්නට අවශ්‍ය නැති තරමට උන්වහන්සේගේ ජීවිතේ බොහෝ කුසල් දහම් සිද්ධ කරගත්තා. උන්වහන්සේගේ සසර ගමන සුවපත් කරගන්නට අවශ්‍ය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය උන්වහන්සේ නිහඬව පුරුදු පුහුණු කළා. අපි හැමදෙනාම මේ සිද්ධ කරන්නේ ශිෂ්‍යවරයන් වහන්සේලා හැටියට, දායකකාරකාදීන් හැටියට උන්වහන්සේගේ ඒ සුවිශේෂ ගුණයන් අනුස්මරණය කරමින් අපි අපි කුසල් දහම් සිද්ධ කර ගැනීමත් ඒ අරමුණ පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීලා අපි හැම දිනම ධර්ම ශ්‍රවණය කරලා අපි සියලු දෙනාටම ධර්ම මාර්ගය විවර කරගන්නට අවස්ථාවක් සලස්වා ගැනීමයි මේ තුලින් සිද්ධ කරන්නේ. කුසලය කාටත් වැඩි වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ජනිත කරගන්නා වූ සියලු කුසල් උන්වහන්සේටත් අනුමෝදන් කරමින් උන්වහන්සේගේ භව ගමන සුවපත් කරගන්නට සතුටු සිතින් අපි මේ කොතවේදීව සිද්ධ කරන කුසල් දහම් පුදපණුරක් හැටියට උන්වහන්සේ සතුටින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇතිවයි මේ කටයුතු සිද්ධ කරන්නේ. එවඳු ප්‍රාර්ථනාවක් ඇතිව ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ඥාති සමූහයාත් දායක කාරකාදීනුත් හැමදෙනාම එකතු වෙලා අද දවසේ මේ පින්කම් මාලාව ආරම්භ කරා. අදින් ආරම්භ වෙන මේ පින්කම් මාලාවේ ප්‍රථම ධර්ම දේශනාව සඳහා අද අපට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබීම පිළිබඳව අපි විශේෂයෙන් සතුටු වෙනවා. අපේ ධම්මකිත්ති පඬිතුමා මේ පිළිබඳව අපට ආරාධනා කරනකොට ඒ වෙනකොටත් අපි වෙනත් ආරාධනාවක් අද දිනට යොදාගෙන හිටියේ. නමුත් වහාම එය ඒ පින්නතුන්ට දැනුම් දීලා ඒක වෙනස් කරලා අද දිනේ අපි බොහොම සතුටින් මේ සඳහා වෙන් කරගත්තේ. ඒකට හේතුව තමයි උපරතන පඬිත හාමුදුරුවෝ සිහි කරන උන්වහන්සේගේ ගුණ සිහි කරන යම් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ අතර අපි එක්කෙනෙක් හැටියටයි අපට හැම විටම සිහිපත් වෙන්නේ. ඒ කුමක් නිසාද? උන්වහන්සේ මුණ ගැහුණත් නැතත් උන්වහන්සේ අපිට පෙනෙන්නට සිටියත් නොසිටියත් උන්වහන්සේ ජීවත්ව සිටියත් නොසිටියත් උන්වහන්සේගේ ගුණය අපට සියලු කල්හිම අපේ ජීවිතයේ අතීතාත්ම සිහිපත් වෙනවා. ඒකට හේතුව තමයි අපි මව්පියන්ගෙන් ඈත් වෙලා පැවිදි වීම සඳහා මේ පින්බිමට පැමිණි අවස්ථාවේ අපවත් වේවදාල සතර කෝරළ මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංගනායක දුරය හෙබ වූ අතිපූජනීය විනවන්ගමේ ඥානානන්දාදිදාන නායක මාහිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට අපි පැවිදි වෙන්නට ආපු තැන ඉඳලා උන්වහන්සේ අපට පියෙක් වගේ ගුරුහරුකම් දුන්න මඟ පෙන්වුවා. ඒ අතර ජීවිතයේ සුවිශේෂ කල්යාණ මිත්‍රයෙක් හැටියට අපට මුලින්ම මුණ ගැහුනේ හපුවිට උපරතන පඬිත හාමුදුරුවෝ. මගේ ජීවිතේ මට බොහෝ පැවිදි උතුමන් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා. බොහෝ ගිහි භවතුන් මුණ ගැහිලා තියෙනවා. දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා. ඒ අතර මට භික්ෂුන් වහන්සේලා දෙනම සියලු කල්හිම මගේ සිතේ රැඳී පවතිනවා. මගේ ජීවිතයට අතිශයින්ම බලපාපු කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැටියට. ගිහි භවතුන් දෙදෙනෙක් මගේ ජීවිතේ තදින්ම මගේ සිතේ කාවැදිලා තියෙනවා. මගේ ජීවිතය නිර්වාණගාමිනී මාර්ගයට යොමු කරලා ඉදිරියට යන්නට මට සහාය වුණු සුවිශේෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැටියට. ඒ පැවිදි උතුමන් වහන්සේලා හැටියට කල්යාණ මිත්‍රත්වයෙන් මගේ ජීවිතයට පළමු වතාවට මුණ ගැහුණු සුවිශේෂ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ තමයි හපුවිට උපරතන පඬිතුමා. කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ සාමාන්‍ය සහෘදයෙක් නෙමෙයි. අපට මිත්‍රයෙක් හැටියට පෙනෙන්නේ අපේ සිතුම් පැතුම් අගය කරන, අපි හිතන විදිහට හිතන, අපි කැමති වෙන දෙයට කැමති වෙන, එහෙම කෙනෙක් තමයි අපට මිතුරෙක් හැටියට දැනෙන්නේ. හැබැයි ඒතනත්තා සහෘද මිතුරෙක් වුණාට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය අපි හිතන හිතන දේ කියන කියන දේ කරන කරන දේ අනුමත කිරීම නෙමෙයි. හැම විටම අපි සමග එකඟ වීම නෙමෙයි. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ නිරන්තරයෙන්ම අපි කැමති වුණත් අකමැති වුණත් වරදින් මුදවන්නට, පාපයෙන් වළක්වන්නට ක්‍රියාත්මක වෙනවා. කුසලයේ යොදවන්නට, ධර්ම මාර්ගයේ මෙහෙවන්නට හැම විටම මඟ පෙන්වනවා. එහෙම වෙනකොට සමහර වෙලාවට අපිට ඒ කල්යාණ මිත්‍රයා තරම් ප්‍රිය නැති වෙන්නටත් පුළුවන්. ඒ මොකද සමහර වෙලාවට අපි කරන දේ අපි කියන දේට බාධා කරනවා. ඒක වළක්වන්නට උත්සාහ කරනවා. සමහර වෙලාවට අපි අකමැති දේවල් අපිට කරන්න බල කරනවා. එහි යොමු කරනවා. ඒ නිසා සමහර වෙලාවට අපිට කල්යාණ මිත්‍රයා අප්‍රිය වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ නිසා සිහිනුවණින් කල්පනා කරන කෙනෙකුට විතරයි කල්යාණ මිත්‍රයෙක් හඳුනා ගන්නට පුළුවන් වෙයි. නමුත් අපේ හපවිට උපරතන පඬිත හාමුදුරුවෝ මගේ ජීවිතේ කල්යාණ මිත්‍රයෙක් වුණා පමණක් නෙමෙයි විශේෂම කාරණේ තමයි මට කිසිම දායක උන්වහන්සේ අප්‍රිය වුණේ නැහැ. මම කිසිම දායක උන්වහන්සේ සමග අද මේ වෙනකන්වත් වචනයෙන් කයින් නොවේ සිතින්වත් අද වෙනතෙක් මම උන්වහන්සේත් එක්ක කිසිදාක ගැටිලා නැහැ. මට උන්වහන්සේ කරන කියන කිසිදු දෙයක් අද මේ මොහොත දක්වාම මට අප්‍රසන්න වෙලා නැහැ. ඒ විදිහට හැම විටම ඊටාම කරුණා මෛත්‍රියෙන් නිරන්තරයෙන් අපේ යහපත અભිවෘද්ධිය විමුක්ති මාර්ගය අපේ අධ්‍යාපනික දියුණුව මේ හැම දෙයක්ම හදවතින්ම ප්‍රාර්ථනා කරපු සුවිශේෂ කල්යාණ මිත්‍රයෙක් කියලා අපි සිහිපත් කළේ නිසායි අද උන්වහන්සේ නිසා තමයි මේ රටේ මේ ලෝකේ අද අපි යම් තැනක ජීවත් වෙනවා නම් අද අපට මෙතන ජීවත් වෙන්නට අවස්ථාව ලැබුණේ අපවිට උපරතන පඬිත හාමුදුරුව නිසා. අද ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් අපි යම් තැනක ඉන්නවා නම් එතන දක්වා යන්නට අවශ්‍ය මඟ පෙන්වීම ශක්තිය මූල බීජයන් අපේ සිත් තුළ තැන්පත් කළේ අපුවිට උපරතන පඬිත හාමුදුරුවෝ. වේරුකාණේ මහානායක හාමුදුරුවෝ වැනි ලෝකේ ප්‍රකට මහා යතිවරයන් වහන්සේ නම ධර්ම විනය දර මහතෙරුන් වහන්සේ නමකගේ ඇසුර ලැබමින් නිර්වාණ මාර්ගයේ හෙලි කරගන්නට පැවිද්දෙක් හැටියට ಗುಣනුවණ දියුණු කරගන්නට අපට අවස්ථාව ලැබුණේ ඒ සඳහා අවස්ථාව විවර කරලා දුන්නේ නායක හාමුදුරන්ගෙන් අවසර අරගෙන ඒ සඳහා මඟ සකස් කරලා දුන්නේ අපවිට උපරතන පඬිත හාමුදුරුවෝ. ඒ වගේම පැවිද්දෙක් හැටියට අපේ ජීවිතයේ කෙසේ කෙසේ මෙහෙවා ගත යුතුද කියලා මූලික මඟ පෙන්වීම් සියල්ලක් අපට උන්වහන්සේගෙන් ලැබුණා. ඒ නිසා අපි මුලින්ම සිහිපත් කළේ අපේ ජීවිතයේ ඇතිතාක් උන්වහන්සේ අපවත් වුණත් උන්වහන්සේ ජීවත්ව සිටියත් අපේ මනසේ සියලු කල්හි සිහිපත් වෙන ಗುಣ අනුස්මරණය කෙරෙන අපි ගෞරවයෙන් වගේම ආදරයෙන් සිහිපත් කරන සුවිශේෂ ප්‍රතාපවත් ගුරුවරයෙක්, කල්යාණ මිත්‍රයෙක් අපුවිට උපරත්න පඬිතුහාමුදුරුවෝ උන්වහන්සේ බොහොම නිහඬ ජීවිතයක් ගත කළේ බොහොම අහිංසක ජීවිතයක් ගත කළේ නමුත් උන්වහන්සේගේ ජීවිතයේ තිබුණු ಗುಣ එකින් එක විමසලා බැලුවොත් ඉතාම සුවිශේෂයි උන්වහන්සේ තුල පැවති උපේක්ෂාව මෑත යුගයේ භික්ෂුවක් තුල මම බොහෝ කොට දැකලා නැහැ උන්වහන්සේ තුල තිබුණු ඒ උපේක්ෂාව උන්වහන්සේ තුල තිබුණු ඒ ඉවසීම සාමාන්‍ය භික්ෂුවකගෙන් අපට දකින්නට පුළුවන් කමක් නැහැ. එතරම් ඉවසීමකින්, එතරම් උපේක්ෂා සහගත බවකින්, ඊටාම සැහැල්ලුවෙන් උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ පැවැත්තුවා. පැවිද්දෙකුට කාර්යභාරයන් දෙකක් පැවරෙනවා. එකක් තමයි තමන්ගේ විමුක්ති මඟ හෙලි කර ගැනීම. අනිත් එක තමයි අන් අයට විමුක්ති මඟ විවර කර දීම. මේ කාර්යයන් දෙක තමයි පැවිද්දෙක් හැටියට අපට පැවරෙන වගකීම. එහෙම නැත්නම් අපේ කාර්යභාරය වෙනවා. හපවිට උපරතන පඬිත්හාමුදුරෝ මේ පිරිවෙන් විහාරස්ථානයක් ඇසුරු කරමින් මේ පිරිවෙන පවත්වමින් දායකකාරකාදීන්ට නිවැරදි මඟ පෙන්වමින් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ගොඩනගමින් උන්වහන්සේලාට මඟ පෙන්වමින් සම්බුද්ධ ශාසනය පවත්වන්නට කටයුතු කළා. එපමණක් නෙමේ ජීවිතේ වැඩි කාලයක් දරුවන්ගේ net පාදමින් ඒ දරුවන්ට ලෝකය පෙන්වන්නට කටයුතු කළා. මේ විදිහට උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා අපරිමිත මෙහෙවරක් මුළු ජීවිත කාලෙම සිද්ධ කළා. උන්වහන්සේ පිරිවෙනක ගමක් ඇසුරු කරගත් පන්සලක ජීවත් වුණා කියලා උන්වහන්සේ ಗುಣදහමින් පිරිහුණේ නැහැ. උන්වහන්සේ අපට මතකයි අපි කුරුණෑගල බඹරගල භාවනා ස්ථානයට ගිහිල්ලා භාවනා කරපු කාලේ උන්වහන්සේත් වැඩම කළා භාවනා කරන්න. උන්වහන්සේ නිතරම ධර්මය ඇසුවා, නිතරම ගුණය ගැන හිතුවා, නිතරම තමන් වහන්සේගේ චිත්තසංතානය තුළ ඒ ගුණ වැඩි දියුණු කළා. අන් අයට ගුණගරුකව ඉවසීමෙන්, උපේක්ෂාවෙන් ජීවත් වෙන හැටි කියා දුන්නා. ඒවායේ ප්‍රතිමූර්තියක් හැටියට උන්වහන්සේ කටයුතු කළා. ඒ නිසායි අපි මුලින්ම සිහිපත් කළේ අපි අමුතුවෙන් පින්කම් කරලා අනුමෝදන් නොකලට වහන්සේගේ ජීවිතේ බොහෝ කුසල් දහම් සිද්ධ කරගත්තා. ඒ නිසා තමන් වහන්සේගේ විමුක්ති මඟ හෙළි කර ගැනීම වශයෙන් අන් අයට නිර්වාණගාමිනී මාර්ගයේ විවෘත කිරීම වශයෙන් පැවිද්දෙකු සතු කාර්යභාරය මනවින් ඉටු කරලා මේක තෙමස්සකට ඉහතදී අපවත් වී වදාළ අතිපූජනීය අපගේ කල්යාණ මිත්‍ර හපුවිට උපරතන පඬිත් හාමුදුරන්ගේ ගුණානුස්මරණය කරමිනුයි අද මේ හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ පඬිත් වග්ගයේ සඳහන් වෙන තාම වටිනා ගාථා ධර්මය. බුදුරජාණන් වහන්සේ ගාථාවෙන් දක්වනවා අප්පකාතේ manussේසු යේ ජනා පාරගාමිනෝ අතහායන් හිතරාපජා තීර මේවානුදාවති මේ ලෝකයේ බොහෝ මිනිස්සු නිවන් දකින්නට කියලා කොතෙක් උත්සාහ කළත් ඒ හැමදෙනාම නිවන් දකින්නේ නැහැ. නිවන් මඟ ගමන් කරන්නට කියලා බොහෝ දෙනා උත්සාහ කළාට ඒ හැමදෙනාම නිවැරදිව නිවන් මඟ ගමන් කරන්නේ නැහැ. නිවන් දකින්නට කියලා උත්සාහ කරන අය අතුරින් ඊටාම ස්වල්ප දෙනෙක් පමණයි සසර කතරින් එතර වෙලා එහෙම නැත්නම් සංසාරයේ නැමැති සැඩපහරින් සංසාරයේ නැමැති සාගරයෙන් එතර වෙලා පරතරට යන්නේ ඊටාම සුළු පිරිසක් පමණයි අනිත් සියලු දෙනාම මෙතරම ඒ කියන්නේ සංසාර සාගරයෙන් මෙපිටම සැරිසරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට උත්සාහ කරන අයගෙන් ඊටාම සුළු පිරිසක් තමයි බොහොම ටික දෙනෙක් තමයි නිවන් අවබෝධ කරන්නේ. අනිත් හැම දෙනාම මෙතර සැරිසරනවා. ඇයි මේ නිවන් දකින්නට ඕනෑ කියලා අපි තුල අවංක කැමැත්තක් තිබුණා වුණත් අවංක උත්සාහයක් තිබුණා වුණත් නිවන් දකින්න එක ඒ කැමැත්ත මත උත්සාහය මත පමණක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් තව මොනවද ඕන? ඒකට නිසි වැඩපිළිවෙලක් සැලසුම් කරගන්නට ඒ වැඩපිළිවෙලට අනුගතව ඒ වැඩපිළිවෙල තුල අපි ක්‍රියාත්මක වෙන්නට ඕන. අපිට නිවන් දකින්නට ඕන කියන කැමැත්ත තියෙන්නට ඕන. ඒ සඳහා උත්සාහය තියෙන්න ඕන. ඒ උත්සාහයත් එක්කලා අපි නිසි වැඩපිළිවෙලක් සකස් කරගන්නට ඕන නිවන් අවබෝධ කිරීම සඳහා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැනටම අපට වැඩපිළිවෙලක් දේශනා කරලා තියෙනව නේද? කොමක්ද වැඩපිළිවෙල? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ගිහි පැවිදි හැම දිනාටම නිවන් දැකීම සඳහා අනුගමනය කරන්නට තියෙන්නේ. නමුත් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමේදී අපි අපට ආවේනික වූ අපි අපට අනන්‍ය වූ ස්වરૂපයෙන් තමයි මේ සසර ගමනේ අපි ඉදිරියට යන්නේ. ඒ නිසා ඒ ගමන ඉදිරියට යන්න අතරමඟ නවතින්නේ නැතිව, මෙතර සැරිසරමින් ලත වෙන්නේ නැතිව, අතරමං වෙන්නේ නැතිව ඒ ගමන ඉදිරියට යන්නට නම් අප විසින් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. අන්නේ කාරණා තුන පිළිබඳවයි අද ධර්ම දේශනාවේදී අපි පින්වත්තුන්ට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ කුමක් නිසාද දැන් මේ ජීවිතයේ අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්නවා. ලංකාව වගේ ධර්මයේ ඇති රටක ඉපදිලා ඉන්නවා. සත්පුරුෂ මෞප්‍යව ඇතුව ඉපදිලා ඉන්නවා. අංග විකල නොවි මන්දබුද්ධික නොවි ඉපදිලා ඉන්නවා. නිතර ධර්ම ශ්‍රවණය කරන්න අපට අවස්ථාවක් ලැබෙනවා. මේ සියල්ලක් එක්කලා අපි ඉක්මනින් නිවන් දකින්න ඕන කියන අදහසින් අපි කටයුතු කරනවා. හැබැයි ඊළඟ භවයේ උපදිනකොට සමහර වෙලාවට අපි සත්පුරුෂ මෞප්‍යව අපට ලැබෙයිද නැද්ද කියලා විනිශ්චයක් නැහැ. මනුෂ්‍යාත්මික උපදින්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා විනිශ්චයක් නැහැ. ඒ උපදිනකොට බුදුදහම තියෙයිද නැද්ද කියලා විනිශ්චයක් නැහැ. එතකොට එදාට අපට නිවන් දකින්න ඕන කියන අදහසක් මතුවේද නැද්ද කියන එක ස්ථිරව කියන්නට බෑ. විශේෂයෙන් කල්යාණ මිත්‍ර ඇසුරක් නැතුව අපි පාප මිත්‍ර ඇසුරකට යමු වුණොත් ඕන තරම් විනාශ වෙන්නට පුළුවන්. මහදන සිටු පුත්‍රයා කියලා කියන්නේ රහත් වෙන්න තරම් සුදුසුකම් තිබිච්ච කෙනෙක්. හැබැයි අම්මා තාත්තා නිසිමඟ පෙන්වුවේ නැති නිසා කල්යාණ මිත්‍ර ඇසුරක් නොලැබුණු නිසා අරහත්ත්වයෙන් පිරිහුණා මනුෂ්‍ය ජීවිතේනුත් පිරිහුණා. අවසානයේ මහා මග සිඟමන් යදලා මිය යන්නට සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තැනත්තා උත්සාහ කළා නම් රහත් වෙන්න තිබුණා. ධනය පිළිබඳව નિවරදිව පිළිපැද්දනම් අග්‍ර සිටු වෙන්නට තිබ්බා. සිටුපත් পদවියනුත් පිරිහුණා. අරහත්ත්වයෙන්ුත් පිරිහුණා. ඇයි ඒ? සාංශාරික සුදුසුකම් නැතුව නෙමේ ඉපදිච්ච ආත්ම භාවයේ තුල ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසා ගත්තේ නැති නිසා. අජාසත්ත කුමාරයා කියලා කියන්නේ සෝවාන් වෙන්නට සුදුසුකම් තිබිච්ච කෙනෙක්. හැබැයි පාප මිත්‍ර ඇසුරත් එක්කලා සම්පූර්ණයෙන්ම ඒ ගමන් මඟ විනාශ කරගත්තා. අන්න ඒ වගේ අපි හැම කෙනෙක්ම පොතෙක් නිවන් දකින්නට උත්සාහ කළා වුණත් ඒ මඟ වලකින්නට තියෙන බාධක අප්‍රමාණයි. ඒ සියලු බාධක හඳුනාගෙන ඒ බාධක මැඩපවත්වාගෙන අතරමං වෙන්නේ නැතිව ඒ වගේම මෙතර සැරිසරන්නේ නැතිව මේ සංසාර සාගරයෙන් එතර වෙන්නට නම් මේ ගමන් මඟ අපි නිවැරදිව සැලසුම් කරගන්නට ඕන. උදාහරණයක් හැටියට දින කිහිපයක් ගත වෙන දුර බැහැර ගමනක් යනවා නම් අපි කොච්චර දේවල් සැලසුම් කරනවද? මේ මේ දවසේ නවාතැන් ගන්නෙ කොහෙද? කෑම කන්නේ මොනවද? උයාගෙන කනවද? කඩෙන් කනවද? ඊළඟට ගමන යන්නේ කොහොමද? බස් එකේ යනවද? පුද්ගලික වාහනයක යනවද? ඊට පස්සේ මග වියදම් කොහොමද? කවදද ආපහු එන්නේ? මේ සියල්ලත් අපි කල්ැතුව සැලසුම් කරගෙන තමයි යන්නේ. ඊළඟට යන්නේ මොන මොන තැන්වලටද? එතකොට යන තැන පැහැදිලි, එන්නේ කවද්ද කියලා පැහැදිලි, නවාතැන් ගන්නෙ, කෑම කන්නේ, මග වියදම් සියල්ල අපි සැලසුම් කරගන්නවා ගමනක් નિවරදිව යන්නට කලින්. ඒ මොකක්වත් නැතුව අපි පාරට දැස්සොත් අපි දිනව නැතුව අතරමං වෙනවා. ඉතින් දින කිහිපයක ගමනක් යනකොටත් අපි එච්චර සැලසුම් කරනවා නම් ආත්ම මෙපමණයි කියලා අපට විනිශ්චය කරන්නට බැරි. ආත්ම ගානක්ද කල්ප ගානක්ද කියලා අපි දන්නේ නැහැ තවම හරියට. ඉදිරියට යන්න තියෙන්නේ. එතරම් අවිනිශ්චිත ගමනක් යනකොට අපි විශේෂයෙන් ඒ මඟ සැලසුම් කරගන්නට ඕන අතරමං නොවි ඉදිරියට යන්න. ඒ නිසා නවතින්නේ නැතිව අතරමං වෙන්නේ නැතිව විනාශ වෙන්නේ නැතිව නිවන් දකින්න තෙක් ඉදිරියට යන්නට අපට පැහැදිලි සැලැස්මක් තියෙන්නට දැන් බොහෝ දෙනා මේ ජීවිතේම නිවන් දකින්නට ඕන මේ ජීවිතේම සෝවාන් වෙන්නට ඕන කියන යම් උත්සාහයක යෙදෙනවා. ඒක විශිෂ්ටයි. හැබැයි ඒ උත්සාහය සාර්ථක නොවුනොත් අනිවාර්යෙන් අපි නැවත උපදිනවා. ඒ උපදිනකොට කොතන උපදිනවද කියලා ගති නියත නැහැ. ඒ නිසා තමයි ගොඩක් දෙනා අද උත්සාහ කරන්නේ මේ ජීවිතයේ අඩුම තරමින් සෝවාන් වෙන්නටවත් ඕන කියලා. ඇයි සෝවාන් වෙන්නට ඕන කියලා ගොඩක් දෙනා උත්සාහ කරන්නේ කෙලස් නසන්නම නෙමෙයි. කෙලස් නසන්න නෙවෙයි ගොඩක් දෙනාට සෝවාන් වෙන්න ඕන වෙන්නේ ගති නියත වෙන්න. ඒ කියන්නේ ඊළඟ ආත්මේ අපායේ යන්නේ කියන විශ්වාසය ඇතුව මැරෙන්න. කියන්න ලැජ්ජ වෙන්න ඕනේ මහාන වෙච්ච මුල් කාලේ මගේ එක්තරා අදහසක් තිබුණා කොහොම හරි උත්සාහ කරලා මේ ජීවිතේ සෝවාන් වෙන්න ඕන එතනින් එහාට නම් ගිය නැතත් කමක් නැහැ එහෙම මට හිතුණා මොකද මට ඉක්මනින් මේ ගමන නිමා කරන්න නෙමෙයි ඕන මට ලොකුම බය තිබුණේ අපායේ වැටෙයිද ඒ නිසා අපායේ වැටෙන්නේ නැතුව ඉන්නවා නම් සසර තව ටිකක් ගියත් ගැටලුවක් නෑ. හැබැයි අපාය වැටෙන්නේ නැති බවට සහතිකයක් මට තියෙන්න ඕනේ. ඒ නිසා මේ ජීවිතේ කොහොම හරි සෝවන් වෙන්න ඕන කියන අදහසක් ඒ කාලේ මට තිබුණා. ඉතින් දැන් දහම හදාරනකොට ධර්මයේ ප්‍රගුණ කරනකොට නෑ එහෙම නෙමෙයි මෙයයි විය යුත්තේ කියන කාරණය નિවරදිව වැටහෙනවා. නමුත් ඒ කාලේ මගේ මනසටත් හිතුනේ කොහොම හරි සෝවන් වුණොත් නම් ඇති. ඒ රහත් වීම ගැන ඒ රහත් වුණොත් මේක ඉවරයිනේ. ඒ නිසා එහෙම ඕනේ නැහැ. ටික කාලයක් ඉන්න ඕන සසරේ පැපසේ. හැබැයි දුක් විඳින්න බෑ. අන්න ඒ වගේ ආකල්පයකින් තමයි ගොඩක් දෙනා සෝවාන් වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් සෝවාන් ඵලයට මේ ජීවිතේපත් වෙන්න පුළුවන් වුණොත් හරි. බැරි වුණොත් ගති නියත නැහැ. එතකොට අපි ඔළුව හැදිච්චත් ඒ යා යුතුයද? එතකොට කොහේ හරි වැටෙන තැනක ගිහින් වැටෙන්න ඕනද? එහෙමනම් අපි මේ ජීවිතේ සෝවාන් වෙන්නට උත්සාහ කිරීම හොඳයි. හැබැයි සෝවාන් වෙන්නට නොහැකි වුණොත් එතන ඉඳලා නිවන් දකිනකන් අපි මේ සසර ගමන කොහොමද සැලසුම් කරගන්නේ, කලමනාකරණය කරගන්නේ කියලා අපට පැහැදිලි දැක්මක් තියෙන්න අන්න ඒ සඳහා අපේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණා තුනක් ගැනයි අද ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කර දෙන්නට උත්සාහ කරන්නේ. මොනවද ඒ කාරණා තුන? පළවෙනි කාරණය තමයි ප්‍රාර්ථනාව. දෙවෙනි කාරණය ඥාන සංපයුක්තව කුසල් කිරීම. තුන්වෙනි කාරණය තමයි අපේ සිත පුහුණු කිරීම. පළවෙනි කාරණේ ප්‍රාර්ථනාව. මොකද්ද ප්‍රාර්ථනාව කිව්වේ? දැන් නිවන් දකින්න යනකොට අපි ඉස්සල්ලාම තීරණය කරන්න ඕන ඒ නිර්වාණය සාක්ෂාත් කරන්න යන්නේ කවර බෝධියකින්ද? බෝධි තුනක් තියෙනවානේ මොනවද බෝධි තුන? සම්මා සම්බෝධි, පච්චේක බෝධි, ශ්‍රාවක බෝධි. සම්මා සම්බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරනවා. ඒ නිසා සම්බෝධි කියලා හඳුන්වනවා. සම්බෝධි කියන්නේ තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. චතුරාර්ය සත්‍ය කියන වචනේවත් වෙන කාගෙන්වත් ඇහිලා නැහැ. ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය තමන් විසින්ම අවබෝධ කරනවාට කියනවා සම්බෝධි. එහෙම නැත්නම් සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන්නේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවත් එක්කම ලෝකයේ අතීතක් සියලු ධර්මයන් සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන පස් ආකාරයකින් විනිවිද දකිමින් සියලු ලෝක ධර්මයන් ප්‍රත්‍යක්ෂ කරමින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. ඒ සියලු ලෝක ධර්මයන් අවබෝධ කරමින් ස්වඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම හඳුන්වනවා සම්මා සම්බෝධි. ඒ උතුමන් තමයි අපි හඳුන්වන්නේ සම්මා සම්බුද්ධ කියලා. දෙවැනි අවස්ථාව තමයි ස්වඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. ඒ නිසා සම්බෝධි. හැබැයි අර සියලු ලෝක ධර්මයන් අවබෝධ කරන්නේ නැහැ. ඒ නිසා ඒ අවස්ථාව හඳුන්වනවා පච්චේක සම්බෝධි. එතකොට එතනත් සම්බෝධි සම්බෝධි කියලා කියන්නේ වෙන කෙනෙකුගෙන් අහගෙන නෙමෙයි Taman විසින්මයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. හැබැයි සියලු ලෝක ධර්මයන් අවබෝධ කරන්නේ නැහැ. කෙලස් නසන්නට අවශ්‍ය කාරණා පමණයි අවබෝධ කරගන්නේ. ඒ නිසායි දෙවැනි අවස්ථාව හඳුන්වනවා පච්චේක සම්බෝධි. තුන්වැනි අවස්ථාව ශ්‍රාවක බෝධි. ඒක සම්බෝධි නෙමෙයි. ඇයි සම්බෝධි නොවෙන්නේ? ස්වඥාණයෙන් අවබෝධ කරනවා නෙමෙයි. වෙන කෙනෙකුගෙන් අහගෙන දැනගෙනයි අවබෝධ කරන්නේ. ලොව පහළ වුණු සම්මා සම්බුදුවරයෙක් විසින් දේශනා කරන ධර්මය අහලා එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙක් විසින් දේශනා කරන චතුරාර්ය සත්‍ය අහලා ඒ චතුරාර්ය සත්‍ය ගැන දැනගෙන තමයි උත්සාහයෙන් අවබෝධ කරන්නේ. එතකොට ඒතනත්ත අවබෝධ කරන්නේ තව කෙනෙකුගෙන් ඒ ධහම අසාගෙන නිසා ඒතනත්ත ශ්‍රාවක. එතකොට අහලා අවබෝධ කරන නිසා සම්බෝධි නෙවේ බෝධි. එය නඳුන්වනවා ශ්‍රාවක බෝධි. මුල් අවස්ථා දෙකම සම්බෝධි. සම්මා සම්බෝධි, පච්චේක සම්බෝධි, තුන්වෙනි අවස්ථාව ශ්‍රාවක බෝධි. දැන් සමහරු මේ අවස්ථාව හඳුන්වනවා අරහත් බෝධි කියලා. අරහත් බෝධි කියලා කියන්නේ නැත්තේයි සම්මා සම්බුදුරජාණන් වහන්සේත් අරහත් මාර්ගඥාණයෙන් තමයි කෙලෙස් නසන්නේ. පසේ බුදුරජාණන් වහන්සේත් අරහත් මාර්ගඥාණයෙන් තමයි කෙලෙස් නසන්නේ. ශ්‍රාවකයන් වහන්සේත් අරහත් මාර්ගඥාණයෙන් තමයි කෙලෙස් නසන්නේ. තුන් දෙනාටම අරහත් මාර්ගඥාණය තමයි උපදින්නේ. හැබැයි අරහත් මාර්ගඥානයේ උපදින ක්‍රමය තමයි වෙනස්. එනිසා අරහත් බෝධි කියලා නෙමෙයි ඒක හැඳින්වෙ යුත්තේ සම්මා සම්බෝධි, පච්චේක සම්බෝධි සහ ශ්‍රාවක බෝධි. දැන් අපි මුලින්ම තීරණය කරන්න ඕන මේ බෝධි ත්‍රයෙන් තුන්තරා බෝධියෙන් කවර බෝධියකටද අපි යන්නේ? ඒක හරියට නිශ්චය කරගන්න ඕන. ඉතින් සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරන අයත් ඉන්න පුළුවන්. පච්චේක බෝධිය ප්‍රාර්ථනා කරන අයත් ඉන්න පුළුවන්. ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරන අය බහුලව ඉන්නවා. නමුත් ගැටලුව තියෙන්නේ සමහරව කලකදී සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරලා කලකදී ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරලා කොහොම පටලැවිලිත් ඇති කරගන්න. එහෙම නොවෙන්නට ඕන අපේ සාංශාරික නිශ්චිත පැතුම මොකක්ද කියලා හරියටම තීරණය කරගන්න. අපි හිතමු ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න නම් යන්නේ ඒ ශ්‍රාවකෙක් හැටියට නිවන් දකින්නේ නිශ්චිත බුද්ධ ශාසනයකද ඉඩ ලැබෙන කොතනක හරිද විශේෂ තනතුරක් ඇතුවද සාමාන්‍ය ශ්‍රාවකෙක් හැටියටද කොහොමද නිවන් දකින්නේ කියන එකත් අපි හරියටම තීරණය කරගන්නට. එහෙම නොවුනොත් අපේ ඉලක්කය පැහැදිලි නැතුව අපට ගමනක් යන්නට බෑ. දැන් සමහර කෙනෙක් දැන් මේ කාරණේ මෙච්චර අවධාරණය කරන්නේ ඇයිද පින්නතුනේ මේට අවුරුදු 10කට 20කට කලින් අපට මතකයි ගිහි පැවිදි වැඩි දෙනෙක් ප්‍රාර්ථනා කළේ මේ කුසල බලයෙන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකින්වා කියලා තමයි සාදුකාර දීලා ප්‍රාර්ථනා කළේ. දැන් මේ අවුරුදු 10ක් 20ක් ඇතුළත බොහෝ දෙනා අර ප්‍රාර්ථනා කරපු අයගෙන් වැඩි දෙනෙක් ප්‍රාර්ථනා කරනවා මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකින්න ලැබෙන්නේ. ඒක හොඳ නැද්ද? හොඳයි. මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා කරන එක හොඳයි. ඒක වැරද්දක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේගොල්ලන්ගේ නිවැරදි පැතුම මොකද්ද? අර අවුරුදු 20කට කලින් කරපු එකද දැන් කරන එකද? අන්න එතනයි පටලැවෙන්නේ. ඊට පස්සේ ඊළඟ භවයකට යනකොට තව කවුරු හරි හම්බ වුණොත් එහෙම සියලු දෙනා පසේ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරනවා හම්බ වුණොත් එහෙම එහෙනම් මාත් පසේ බුදු වෙනවයි කියලා පතන්න පුළුවන්. තව කාලෙකදී සම්මා සම්බුදු කෙනෙක් මුණ ගැහිලා උන්වහන්සේගේ ආශ්චර්ය දැකලා හැමෝම බුදුබව ප්‍රාර්ථනා කළොත් මාත් සම්මා සම්බුදු වෙනවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එහෙම විටින් විට මඟ වෙනස් වෙන ඉලක්කය වෙනස් වෙනකොට අපට නිශ්චිත ගමනක් යන්නට බැහැ. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කිරීම වරදක් කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒකනම් පැතුම හරියට නැවත නැවත තමන්ගේ මනසින් ප්‍රශ්න කරලා හරියටම දැනගන්න ඕන ඒකද නිශ්චිත ප්‍රාර්ථනාව එහෙම නැත්නම් ඉඩ ලැබෙන තැනකදී නිවන් දකින්න කියලා හිතාගෙනද ප්‍රාර්ථනා කරගෙන යන්නේ. මොකද්ද නිවැරදි ප්‍රාර්ථනාව? Tamanට ඒක පිළිබඳව සැකසහිතනම් අපට ඕනනම් පින්කම් කරලා දෙවියන්ට බ්‍රහ්මයින්ට අනුමෝදන් කරලා එයයිගෙන උත්සාහය ඉල්ලන්න පුළුවන් සසර ගමනේ මගේ නිශ්චිත ප්‍රාර්ථනාව මේ භවයේ මිය යන්නට කලින් සිහිපත් කරගන්නට මට උදව් කරන්න. ඒ මොකද අපේ ආත්ම දහස් ගණනක් එක් දෙවියෙකුගේ එක ආත්මයක් වෙන්නට පුළුවන්. එක් බ්‍රහ්මයෙකුගේ එක ආත්මයක් වෙන්න පුළුවන් අපේ ආත්ම දහස් ගණන්. ඒතකොට මේ ආත්ම දහස් ගණනක අපි කරපු ප්‍රාර්ථනා මොකක්ද කියලා එයා දැකලා තියෙනවා. ඒ නිසා දෙවියන්ට පූජා වට්ටි තියලා පඩුරු ගැට ගහලා එක එක જાති ඉල්ලන වෙලා මේ නිවන් දකින්නට යන මඟ ලෙහා ගන්නට පැහැදිලි කර ගන්නට දෙවියන්ගෙන් සහායක් ගන්න එක වරදක් නෙමෙයි. ඒ නිසා හොඳ පින්කමක් කරපු අවස්ථාවල දෛනිකව තෙරුවන් වන්දනා කරලා ඒ පින දෙවියන්ට බ්‍රහ්මයින්ට අනුමෝදන් කරලා ඇරයුමක් කරන්න මේ භවයේ මිය යන්නට කලින් මගේ සාංශාරික නිවැරදිම ප්‍රාර්ථනාව මට සිහිපත් කරගන්නට උදව් කරන්නේ. හැබැයි මෙහෙම කරන්න ඕන තමන්ගේ ප්‍රාර්ථනාව ගැන පොඩි පොඩි සැක තියෙනවා නම් විතරයි. තමන්ට හරියටම නිශ්චිත නම් මගේ ප්‍රාර්ථනාව මේකයි කියලා එහෙම ආයි කාගෙවත් සහය ඕනෙත් නැහැ. කාගෙන්වත් අහහා ඉන්න ඕනෙත් නැහැ. තමන්ගේ නිශ්චිත ප්‍රාර්ථනාවත් එක්ක ඉදිරියට යන්නයි ඕන. මේකෙන් අවධාරණය කරන්නේ තමන්ගේ නිර්වාණගාමිනී ප්‍රාර්ථනාව හරියටම පැහැදිලි වෙන්නට ඕන. පැහැදිලි නැත්නම් අපැහැදිලි නම් අපි කොළඹ යනවද නුවර යනවද කියලා නිශ්චය නැත්තම් පාරට බහලා කොහෙද යන්නේ? අන්න ඒ වගේ ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා නිර්වාණගාමිනී ප්‍රාර්ථනාව පැහැදිලි කරගන්න ඕන, පැහැපත් කරගන්න. ඊළඟට නිවන් දකින තෙක් අපිට මේ ගමන සකසගෙන යන්න නම් එතෙක් යන ගමනේදී අවශ්‍ය සාධක ලැබෙන්න ප්‍රාර්ථනා ඇති කරගන්න. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කුසල් කළ පමණින්ම ඒ කුසල් විපාක දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. සසර ගමනේ අපි කරලා තියෙන කුසල් වලට වඩා වැඩි අකුසල කරනවා. ඒ නිසා කොච්චර හොඳ කුසල් කරලා තිබුණත් ඒ කුසල් මතුවෙන්නේ නැතුව අකුසල් වලින් ඒ කුසල් වැහි යන්නට පුළුවන්. අපි කරන කුසලයේ ඉස්මතු වෙලා නිවන් මඟට අවශ්‍ය පසුබිම හැදෙන්න නම් ඒ නිවන තෙක් අපට අවශ්‍ය සාධක ගොඩනගෙන්න හොඳ ඥාන සම්ප්‍රයුක්ත ප්‍රාර්ථනා ඇති කරගන්න ඕනේ. අපි දැනටමත් එහෙම ප්‍රාර්ථනාවක් කරනවත් නොදැනුවත්ව හරි මොකද්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මම නිවන් දකින ආත්ම භාවය දක්වා අසත්පුරුෂ ආශ්‍රයක් නොලබන්නේම්වා කල්යාණ මිත්‍ර ගුණ උතුමන්ගේ අසුර ලබන්නේ. ඉතින් මම නම් හිතනවා මම සසරෙත් මේ පැතුම කරලා ඇති. ඒ නිසා තමයි අපේ හපුවිට උපරතන පඬිතුහාඳුරුව වැනි කල්යාණ මිත්‍රයින් අපට මුණ ගැහුවේ. රේරුකානේ මහානායක හාමුදුරුව වැනි කල්යාණ මිත්‍රයින් අපට මුණ ගැහුණේ. මේ සද්ධර්මය අහන්නට අවස්ථාව ලැබුණේ. ඒ මගට නැඹුරු වෙන්නට අවස්ථාව ලැබුණේ. හොඳ සත්පුරුෂ මව්පියෝ ලැබුණේ. ඒ ඔක්කොම ලැබුණේ හොඳ ප්‍රාර්ථනා නිසා. එහෙම පැතුම් නැති වුණොත් අපි කුසල් කරලා තිබුණාට ඒ කුසලය මතු වෙන්නත් පුළුවන්, මතු නොවෙන්නත් පුළුවන්. මේකට හොඳම උදාහරණය තමයි දැන් සීවලී මහරහතන් වහන්සේ සසරේ දාන පාරමිතාව බහුලව පිරුවා. ඒ නිසා උන්වහන්සේ මහා ලාභී වුණා. බුදුරජාණන් වහන්සේ සසරේ බහුලව දාන පාරමිතාව පිරුවා. ඒ නිසා බුදුහාමුදුරුවෝත් මහා ලාභී වුණා. හැබැයි සමහර අවස්ථාවල බුදුහාමුදුරන්ට දානේ නැතුව ගියා. සීවලී හාමුදුරන්ට දානේ නැති වුණේ නැහැ. දැන් එහෙමනම් දාන පාරමිතාවෙන් වඩා ඉදිරියෙන් ඉන්නේ බුදුහාමුදුරුවෝද සීවලී හාමුදුරුවෝද? ශ්‍රීවලී හාමුදුරුව වගේ තමයි අපට හිතෙන්නේ. එහෙම නෑ පින්නතුන ශ්‍රීවලී හාමුදුරුව කියන්නේ ශ්‍රාවකේ. බුදුහාමුදුරුව කියන්නේ සම්මා සම්බුද්ධ. සම්මා සම්බුදුවරයෙකුගේ දාන පාරමිතාවේ අහලින්වත් තියන්න බෑ ශ්‍රාවකයෙකුගේ පාරමිතාව. සම්මා සම්බුදුවරයෙක් බෝසත්වරයෙක් හැටියට සසරේ දාන පාරමිතා පුරන්නේ පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් ජීවිත පරිත්‍යාගය. උන්වහන්සේ as is must lay අමුදරුවන් ජීවිතේ පවා දන් දෙනවා. ශ්‍රාවකෙක් කවද්ද එහෙම දාන පාරමිතාවක් කරන්නේ? උන්වහන්සේගේ දාන පාරමිතාව මහා සාගරයේ ජලය පරයා ශරීරයේ ලේ දන් දෙනවා. මහ පොළවේ පස් පරයා මස් දන් දෙනවා. ආකාශයේ තරු පරයා ඇස් දන් දෙනවා. මේවා නිකම්ම උපමා නෙමෙයි. සාරාංශික කල්පලක්ෂයක් කියන්නේ කොච්චරද කියලා ගණනය කරලා බැලුවොත් වැටහෙනවා මේක අරුමයක් නෙමෙයි කියලා. එතරම් කාලයක්, එතරම් පාරමිතාවක් කරනවා. ඒ නිසා මහබෝසතාණන් වහන්සේගේ එහෙම නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව මහමෙර වගේ කියලා කිව්වොත් සීවලී හාමුදුරන්ගේ දාන පාරමිතාව ඒ මහමෙර ළඟ තිබිච්ච පොඩි ගල් කැටයක් වගේ කියලායි කියන්නේ. හැබැයි බුදුහාමුදුරන්ට දාන්නේ නැතුව ගියා සීවලී හාමුදුරන්ට නැති උනේ නැහැ. මොකද්ද හේතුව? කුසලයේ වැඩි බව නෙමෙයි ප්‍රාර්ථනාව. බුදුහාමුදුරුවන්ට කොච්චර කුසල බලය තිබුණා වුණත් අකුසලයක් මතුවෙච්ච ගමන් අර කුසලය යට වෙනවා. ඇයි උන්වහන්සේ බුදු වෙන ආත්ම සසරේ කුසල් විතරක් නෙමෙයි කරගත්තේ අකුසලුත් කරගෙන තියෙනවනේ. ඒ අකුසලයක් මතුවෙච්ච ගමන් අනින් අනිත් අයගේ ආහාරයේ වළක්වපු කර්මයක් මතුවෙච්ච ගමන් උන්වහන්සේට ලැබෙන එක වළකිනවා. එතකොට මාරයාට පුළුවන් ඒවා වළක්වන්න. එතකොට සීවලී හාමුදුරන්ට එහෙම කර්ම තිබුණ නැද්ද? තිබුණා ඕන තරම්. හැබැයි එකක්වත් මතු වෙන්න විදිහක් නැහැ. දැන් සීවලී හාමුදුරුව උපදිනකොටම අවුරුදු 7කුත් මාස 7කුත් දවස් 7ක් මව කුසේ හිර වෙලා හිටියේ. ඇයි පෙර රජ වෙලා ඉන්න කාලෙක වෙනත් රාජ්‍යයක් ආක්‍රමණය කරලා එළියට යන්න දෙන්නේ නැතුව හිර කරගෙන ඉඳලා. ඉතින් එතකොට උන්වහන්සේට කණ්ඩ බොණ්ඩ නැති කිරීමේ කර්ම නැද්ද? ඕන තරම් තිබුණා. හැබැයි එකම කර්මයක්වත් මතු වෙන්න විදිහක් නැහැ ප්‍රාර්ථනාවෙන් යට කරලා. ඒ නිසා අපට කුසල් තිබුණට විතරක් නිශ්චිතව කියන්න බෑ අපි අනතුරටපත් වෙන්නේ නැහැ කියලා. ඇයි ඒ ඕනම මොහොතක සසරේ කරන ලද අකුසලයකින් ඒ කුසලය වැහිලා යන්නත් පුළුවන්. ඒ සබුදුහාමුදුරු දේශනා කරනවා කරපු කරපු පමණට කුසල් ලකුසල් විපාක දෙන්නේ විපාක දෙන්නේ මතුවෙන මතුවෙන විදිහට මතුවේද නැද්ද කියලා නිශ්චිත නැහැ එහෙමනම් අපට නිශ්චිත වශයෙන් අපි කරන කුසලය නිවනට උදව් වෙන්නට මතු කරගන්නට ඕන නම් ඒකට හොඳම උපාය මාර්ගය තමයි ප්‍රාර්ථනා හැබැයි නිකම් ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ කුසල නැතුව. දැන් අද ගොඩාක් දෙනා බොහෝ ප්‍රාර්ථනා කරනවා මට ඉක්මනින් නිවන් ලැබේවා. ප්‍රාර්ථනා විතරක් හරියන්නේ ඒකට අදාළ සාධකත් තියෙන්න ඕන. එහෙමනම් සාධකත් එක්ක පැතුමත් ඕන, පැතුමත් එක්ක සාධකත් ඕන. මේ දෙකම එකට යන්නට ඕන. ඒ නිසා හොඳ ශක්තිමත් කුසල් කරන්නටත් ඕනේ. ඒවත් එක්ක හොඳ ප්‍රාර්ථනා ගොනු කරගන්නත් මොනවද ප්‍රාර්ථනා අර මුලින් කිව්වා වගේ කල්යාණ මිත්‍ර ඇසුර දැන් අජාසත් කුමාරයාට මහදන සිටු පුත්‍රයාට නිවන් මඟ ඇහුරුනේ මොකක් නිසාද කල්යාණ මිත්‍ර ඇසුර නැති නිසා ඊළඟට මහදන සිටු පුත්‍රයාට ප්‍රධාන වශයෙන් නිවන් මඟ ඇහුරුනේ අම්මා තාත්තා නිවැරදි මඟ පෙන්නපු නැති නිසා එනිසා අපි ප්‍රාර්ථනා කරගන්න ඕන නිවන් නිවන හරියට පැතුමක් ඇති කරගන්න ඕන නිශ්චිතව මේ විදිහටයි මම නිවන් දකින්න යන්නේ කියලා ඒ නිවන් දකින මොහොත දක්වා මට ලැබෙන මව්පියෝ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ වෙන්නට ඕන මාව දහම් මගට යොමු කරන්න. Taman ගිහිව ඉන්නවා නම් විවාහයට ලැබෙන බිරිඳ සැමියා කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. Taman ගිහිව ඉන්නවා නම් Tamanට ලැබෙන දරුවෝ කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනේ. තමන්ට මනුලෝ උපදින තාක්කල් ලැබෙන ගුරුවරු සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ඉන්නවනේ. ගුරුවරු කල්යාණ මිත්‍රයෝ නොවේ නම් සත්පුරුෂයෝ නොවේ නම් ශිෂ්‍යෝ බොහෝ දෙනා වැරදි මාර්ගයට යනවා. අද සමාජයේ අපිට ඒක හොඳට පේනවා. ඊළඟට තමන්ට ලැබෙන සහෝදර සහෝදරියන් සත්පුරුෂ කල්යාණ මිත්‍රයින් වෙන්නට ඕන. නිරෝගිකම තියෙන්නට ඕන. කුසල් දහම් කරන්න, පින් දහම් කරන්න යම්කිසි ධන සම්පත් ලැබෙන්නට ඕන. ඒ මොකක්වත් නැතුව නිකන් අතවනවන ගිහිල්ලා අපිට නිවන් දකිනකන් යන්න බෑ. ඒ නිසා ශක්තිමත් කුසල් කරලා හොඳ ප්‍රාර්ථනා ඇති කරගන්න ඕනේ. ඒ නිසා පළවෙනි කාරණේ තමයි ඥාන සංප්‍රයුක්ත ප්‍රාර්ථනා. ඒ ප්‍රාර්ථනා නිකන් තෘෂ්ණාවෙන් කරලා හරියන්නේ නැහැ. තෘෂ්ණා මූලික ප්‍රාර්ථනා කරොත් අර ස්වර්ණ තිලකට වෙච්ච වෙලේ තමයි ස්වර්ණ තිලක මල් පූජා කරලා ප්‍රාර්ථනා කළා දකින දකිනාය උමතු වෙන විදිහේ රූප සම්පත්තියක් ලැබේවා. ඉතින් ලැබුණා. අන්තිමට රජවරු සිටුවරු කහ කොටා ගන්නවා එක් කාන්තාව නිසා. නමුත් මෑණියන්ට කළ නිග්‍රහයත් එක්ක සැඩොල් කුලේ ඉපදුනා. රූප සම්පත්තියෙන් අග්‍ර වුණාට කාටවත් විවාහ කරගන්න විදිහක් නැහැ සැඩොල් කුලේ නිසා. අන්තිමට බරපතල විනාශයක් වෙලා තමනුත් විනාශ වෙලා අනුනුත් විනාශ වෙන. ඇයි ඒ? අඥාන ප්‍රාර්ථනාවයි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කළ යුත්තේ මට මේ මේ සම්පත් ලැබේවා කියලා තෘෂ්ණා මූලිකව නෙමෙයි ඥාන සම්ප්‍රයුක්තෝ ඥාන සම්ප්‍රයුක්තෝ කියන්නේ නිවන ඉලක්ක කරගෙන ඒ නිවන දක්වා යන ගමනේදී නිවනට උපකාර වෙන ආකාරයට දේවල් ලැබෙන විශේෂයෙන් ගුණනුවණ දියුණු කරගන්න පාරමිතා සම්පාදනය කරගන්න අවශ්‍ය සාධක ටික ලැබෙන අන්න ඒකයි ඥාන සම්ප්‍රයුක්ත ප්‍රාර්ථනා ඊළඟට මේ භවෙන් ගිලිහෙනකොට මම උපදින්නේ කොහෙද? දෙව්ලොවද මනුලොවද? ඒවා කල්ලාතු අපි හිතන්න ඕන. මේ ජීවිතේ සෝවන් ඵලයටපත් වුණොත් ගැටලුවක් නැහැ. පත් නොවුනොත් මම කොහෙද උපදින්නේ? මේ භව සම්පත් පතන්නට නෙමෙයි. මෙතනින් නවතිනකොට ඊළඟට පටන් ගන්න තැන ඉඳලා නවත්තපු තැන ඉඳලා ಗುಣධම් වඩ아가න යන්න නම් හොඳට ශක්තිමත් පදනමක් ඇති කරගන්නට ඕන. ඒ නිසා දෙව්ලෝ උපදිනවා නම් ධර්මචාරී දිව්‍යාත්ම භාවයක් මනුලෝ උපදිනවා නම් සත්පුරුෂ මෞපියෝ ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර නිරෝගී කයක් ඇතුව ಗುಣධම් වඩන්නට නැමෙන ශක්තිමත් මනසක් ඇතුව උපදින. ඒ නිසා ප්‍රාර්ථනා ගුණ කර ගැනීම ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. දෙවනි කාරණය තමයි ඒ ප්‍රාර්ථනා ඉටු වෙන්නට නම් ඥාන සංප්‍රයුක්ත කුසල් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි කරන කුසල් හැම එකක්ම ඥාන සංප්‍රයුක්ත නැහැ. කුසල් කරනකොට හේතු තුනක් බලපානවා. මොනවද? අලෝභ, අද්වේෂ, අමෝහ. ඒ හේතු තුනෙන් හැම කුසලයකටම ওই හේතු තුනම යෙදෙන්නේ නැහැ. වැඩි හරියක් කුසල් වලට යෙදෙන්නේ හේතු දෙකයි. මොනවද? අලෝභ, අදෝෂ. අපි කරන වැඩි හරියක් කුසල් අලෝභ, අදෝෂ. අමෝහය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව යෙදෙන්නේ ඥාන සංප්‍රයුක්තව කරන කුසල්වලදී පමණයි. මොකද්ද ඥාන සංප්‍රයුක්ත කුසල් කියලා කියන්නේ? ඥාන සංප්‍රයුක්ත කුසල් කියන්නේ කරන ක්‍රියාවේ අර්ථය දැනගෙන ඒ අර්ථය මතුවෙන හැටියට කුසලය කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි දැන් සරල උදාහරණයක් ගත්තොත් දන් දීම. දන් දීමේ අර්ථය කොමක්ද? මොකද හිතෙන්නේ? දන් දීමේ අර්ථය මොකක්ද කියලා ඇහුවොත් එක් එක්කෙනා කියයි කුසල් කර ගැනීම, පින් සිද්ධ කර ගැනීම, අත්හැරීම දියුණු කිරීම, කෙලෙස් නැසීම, නිවන් දැකීම, ලෝභය දුරු කිරීම, ඔහොම එක එක જાති. එතකොට ඒ කියන ඒවා වැරදි නෑ. ඒ මොනෝද කියන්නේ? Tamanට ලැබෙන ප්‍රතිලාභ ටික. ඒතකොට දන් දීලා තියෙන්නේ මට ඒ ප්‍රතිලාභ ටික ලබන්න. දානේ පරමාර්ථය නෙමෙයි ඒ ඒ දානේ නිසා ලැබෙන ප්‍රතිඵල ටිකයි අපට සිහි වෙන්නේ. දානේ පරමාර්ථයක නෙමෙයි. මොකද්ද පරමාර්ථය? මගේ ශක්ති ප්‍රමාණයෙන් ලබන තැනට යහපතක් කිරීම. ආමුදුරවන්ට දන් දෙන්නේ හරි, දුගී මගියට දන් දෙන්නේ හරි, තිරසනාට කැම ටිකක් දෙන්නේ හරි මොකටද? මට පුළුවන් හැටියට ඒ තැනට යහපතක් කරන්න. අන්න ඒ අදහස මතු විතරයි ප්‍රඥාව වැඩෙන්නේ, කරුණාව වැඩෙන්නේ, මෛත්‍රිය වැඩෙන්නේ. මට පින් සිද්ධ කරගන්න මගේ වැඩේ කරගන්න කියලා දන් දෙනකොට ಗುಣ නෙමේ තෘෂ්ණාවයි වෙන්නේ. තෘෂ්ණා මූලිකව කරන ක්‍රියාවෙන් කෙලස් නසන්න බෑ. ඒ මට සැප ලැබෙන්න මට ප්‍රතිලාභ ලැබෙන්න කියලා දන් දුන්නහමත් සම්පත් ලැබෙනවා. හැබැයි කෙලස් නසන්නේ ඇයි ඒ ක්ලේශයක් මුල් වීගෙනයි ඒක කරලා තියෙන්නේ. එතකොට හිතෙන්න පුළුවන් ඉතින් අත්හැරීම දියුණු කරන්න කියලා නිවන් දකින්න කියලා දෙන එක හොඳ නැද්ද? නෑ පින්නතුනේ අත්තරීම පුරුදු කරන්න ඕන නම් කහලගොට්ට වීසි කරන්න. අනිත් අයට තිය යුත්තේ මගේ අතහැරීම කරගන්න නෙමෙයි ඒ තැනත්තාට යහපතයි. නිකන් සරලව හිතලා බලන්නකෝ. දැන් මේ වටාපත ගැන මට තෘෂ්ණාවක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මට ඕන වෙනවා මේ වටාපත ගැන තියෙන තෘෂ්ණාව අතහැරගෙන මේකෙන් නිදහස් වෙන්න. මට මේක අත්හැර ගන්න ඕන වෙනවා. ලෝභය දුරු කර ගන්න ඕන වෙනවා. මම අපේ ධම්මකිත්ති හාමුදුරන්ට කතා කරලා කියනවා අපේ හාමුදුරනේ මට මේක අත්හරින්න ඕන මම මේක ඔබ වහන්සේට පූජා කරන්න. ඒක ඔබ වහන්සේ පාවිච්චි කරන්න. මට මේක අත්හැර ගන්න. එතකොට දැන් මං අත්හරින්න උන්වහන්සේ බදා ගන්න ඕන. ඒක මොන සදාචාරයක්ද? මං අත්හරින්න වෙන කෙනෙකුගේ ඇඟේ ගන්නවා. එනිසා මට මේක එපා නම් මට මේක අත්හැර ගන්න ඕන නම් විසි කරන්න ඕන කහලගොඩට මේක මං උන්වහන්සේට දෙනවා නම් දී යුත්තේ මොකටද උන්වහන්සේට යහපතක් කරන්න. ඒ නිසා නයිස්ත්‍රාම්‍යයි දානයයි පටලවා ගන්න දෙකක්. නයිස්ත්‍රාම්‍ය කියලා කියන්නේ નિસරු බව දැකලා අත්හැරීමයි. දානය කියන්නේ નિસරු නිසාවත් එපා නිසාවත් මට ගැලවෙන්න තව කෙනෙක්ගෙන් ගහන එක නෙමෙයි. දානය කියන්නේ මට සමහරට ඒක මට ඕන වෙන්නත් පුළුවන්. මට ඕන වුණත් ඒක දරාගෙන ඒක ඉවසගෙන අනුන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාගයක් කරනවා. කැපකිරීමක් කරනවා. එතනයි කරුණා මෛත්‍රිය වැඩෙන්නේ. ඒ දන් දෙන්නේ අපට පින් සිද්ධ කරගන්නයි කියලා හිතාගෙන ඉන්න නිසා තමයි හාමුදුරුවන්ට පූජා කරන්නේ හාමුදුරුවන්ට ඕන දෙන්නේ මට පින් සිද්ධ කරගන්න ඕන. මට මහලතා පළඳනා ලබන්න ඕන නම් ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලබන්න ඕන නම් හාමුදුරුවන්ට අටපිරිකල්. හාමුදුරුවන්ට ඕනද නැද්ද කියලා මට අදාළ නැහැ. ඒවා ගොඩ ගැහුණක් කමන්නේ පුස් කෑවක් කමන්නේ කාව කෑවක් කමන්නේ ඊට පස්සේ ඒක වෙන දෙයක් කළොත් එහෙම ඊට පස්සේ උන්වහන්සේට චෝදනා කරනවා හැබැයි උන්වහන්සේට අනවශ්‍ය දේක් පූජා කරලා තියෙනවා. ඇයි ඒ? උන්වහන්සේට අවශ්‍යද නැද්ද කියන එක අපට අදාළ නැහැ. මට ඕන ඒ පින්කම කරගන්න. බලන්න අපේ සිත්වල මොනවද වැඩෙන්නේ කියලා. අපට නොදැනුවත්ව සූක්ෂමව සක්කාය දිට්ඨිය ආත්ම තෘෂ්ණාව වැඩේ. එතකොට දානේ පරමාර්ථේ ඉටු වෙලා නැහැ. පරමාර්ථේ දැනගෙන නෙමෙයි කටයුතු කරලා තියෙන්නේ. ඒබඳු කුසල් ඥාන සංප්‍රයුක්ත කුසල් නෙමෙයි. මෙయ్యේ පෙරේදා දානෙකට ගියා. දවල් දානෙකට 11 වෙනකොට පහුගිය මේ වැස්සට කලින් තද පෑවිල්ලක් තිබුණේ. මොකුත් නෑ දවල් 10 11 වෙනකොට තාරපාර ගිනියම් වෙනවා. හාමුදුරු වාහනෙන් අරගෙන ගිහිල්ලා ගේ පෙනිපෙනි තාරපාරෙන් බැස්සුවා. බස්සලා තාරපාරේ පාවඩ එලලා හේවිසි ගගහ හිමින් හිමින් සරේ වැඩමෝන. දැන් අපි වාහනේ ගිය නිසා සරප්පුවක්වත් දාගෙන ගියේ නැහැ. පා වඩේලලා නිසා ඒක උඩ සරප්පු දාගෙන යන්න විදිහකුත් නැහැ සරප්පුව ගෙලිච්චා. දැන් එක කකුලක් තියලා අනිත් කකුල උස්සලා තියනකන් ඉන්න බෑ පිච්චෙනවා. දැන් අර ගොල්ලෝ නට නට හේවිසි ගගහ වැඩ හොගෙන යනවා. ඊට පස්සේ හරස් පාරේ ගියා තනි කරම ගල් කැට. ඒ ගල් කැට තියන තැන් පේන්නේ පාවඩෙන් වැහිලා. කකුල තියන තියන තැන ඇනෙනවා. අන්තිමට ඒ දානෙට ගිහිල්ලා එදා හවස මම බණකට ගියා බණට ගිහිල්ලා මෙහෙම කකුල් දෙක තියාගෙන ඉන්නකොටත් පුපුරු ගහනවා අර දවල් ගිය දාන දැන් මේ මොකක්ද මේ දැන් මේ මේ එතකොට මේක කරන්නේ මේ හාමුදුරුවන්ට ගරු කරන්න හාමුදුරුවන්ට පහසුවක් සලස්සන්නද මොකටද දන් දෙන්නේ කියලා නිනවුනේ මං කැමති දේ මට හිතන දේ සද්ද කරලා හේවිසි ගහලා ලෝකෙට පෙන්නලා සාදු කියලා එතකොට තමයි උසස්. දැන් මේ එතකොට ඒව කරන්නේ මොකටද? ආමුදුරවන්ට ගරු කරන්න යමක් කරන එක හොඳයි. ඒක වරද්දක් නෑ. ඒක කුසලයක්. හැබැයි ඒක අපි සිහිබුද්ධියෙන් කල්පනා කරන්න ඕනේ. මේකෙන් පහසුවක්ද අපහසුවක්ද? ඒක ගැන සිහි කල්පනාවක් නැත්තේයි. ඒ දානේ දීලා තියෙන ආමුදුරවන්ට සුව පහසුවක් සලස්සන්න නෙවෙයි. මගේ සිත ඇඟ ඉට්ටු කරගන්න. මම කැමති විදිහට. අන්න ඒ වගේ අපි ගොඩාක් දේවල් කරන්න ගියාම අපට නිනව නැතුව යනවා. කටින පිංකම කරන්නේ මොකටද? ශාසනය පවත්වන්න ගිහි පැවිදි දෙපිරිස තුලම ಗುಣධම් වඩන්න වැඩි පිරිසක් ಗುಣධමයට නැඹුරු කරන්න. නමුත් මගේ කටින පිංකම මම ඉබාරගත්තේ කියලා පංගු බේරුවක් හදාගන්නකොට බොහෝ දෙනා අකුසල් කරගන්න. ඇයි ඒක අර්ථය දන්නේ නැහැ. අර්ථය සිහියේ නැහැ. එනිසා වැඩි හරියක් කරන කුසල් බොහෝ දෙනා කරන්නේ ඥාන විප්‍රයුක්තව. ඉතින් අපි කරන කුසලයේ ඥාන සංප්‍රයුක්තව කළොත් තමයි අපට ඒක පාරමිතා කුසලයක් හැටියට නිවනට උදව් ඒ විතරක් නෙමෙයි. ඒ ප්‍රඥාවෙන් කරන කුසලය තමයි ත්‍රි හේතුක කුසලයයි කියලා හඳුන්වන්නේ. ඒ බඳු කුසලයක් මැරෙන මොහොතේ සිහිපත් වුනොත් විතරයි ඊළඟ භවයේ අපි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ. මොකද්ද ත්‍රි හේතුක ප්‍රතිසන්දියයි කියලා කියන්නේ? අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනෙන්ම යුක්ත වූ කුසල් සිතකින් තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට ඒ තනත්තාගේ උත්පත්ති සිතේම ප්‍රඥාව තියෙනවා. උත්පත්ති සිතේ ප්‍රඥාව යෙදුනොත් විතරයි ඒ භවය මුළුල්ලේම ඒ තනත්තාගේ මනෝද්වාරයේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ උත්පත්ති සිතේ ප්‍රඥාව යෙදුණු කෙනෙකුට විතරයි ඒ භවය තුල ධහම අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. උත්පත්ති සිතේ ප්‍රඥාව නැතිනම් ඒ කියන්නේ අලෝභ අද්වේෂ කියන මූලයන් දෙකෙන් යුක්ත කුසලයකින් නම් ඉපදිලා තියෙන්නේ ඒක හඳුන්වනවා ද්විහේතුක කුසලය කියලා. ද්විහේතුක කුසලයකින් ඉපදුනහම කිසි අඩුපාඩුවක් නැහැ. හැබැයි උත්පත්ති සිතේ ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැතිනම් එබඳු කෙනෙකුට බණ අහන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, ගුණධම් වඩන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක් පහළ වෙලා බණ කිව්වත් ඒ භවය තුල ධාන අභිඥා මාර්ගඵල ලබන්නේ නැහැ. අන්න ඒකයි තියෙන ගැටලුව. ඒ නිසා අපි නිවන් දකින්න නම් යන්නේ නිවන් දැකීමේ උනන්දුව තුල නම් යන්නේ ඉඩ ලැබිච්ච කොතනක හරි අපි නිවන නම් ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් හැම භවයකම ඥාන සංප්‍රයුක්ත උත්පත්තියක් ලබන්න ඕන. ඥාන සංප්‍රයුක්ත උපතක් නිකන් ලැබෙන්නේ ඒකට මැරෙන මොහොතේ ඥාන සංප්‍රයුක්ත කුසලයක් සිහි වෙන්න ඕන. ඒ මැරෙන මොහොතේ ඥාන සංප්‍රයුක්ත කුසලයක් සිහි වෙන්න ඥාන සංප්‍රයුක්ත කුසල් කරලා තියෙන්න ඕනේ. කරලා අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මට මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න බැරි වුණොත් මම මෙන්න මේ කුසලයයි සිහි කරන්නේ. මේ වගේ තැනකයි මං උපදින්නේ. මොකටද? එතන ඉඳලා නවත්තපු තැන ඉඳන් කුසල් කරගන්න. පාරමිතා වඩන්න. ඒ නිසා නිකම්ම ඔහේ ඔළුව හැරිච්ච තේ ගිහිල්ලා එන එන පැත්තට මැස්ස ගහනවා කියලා හිතාගෙන සසර ගිහිල්ලා නිවන් දකින්න බෑ. මේක සැලසුම් කරගන්නට ඕනේ. මේ භවෙන් පස්සේ මෙතනින් නිම කරගන්න බැරි වුණොත් ඊළඟට කොතනටද යන්නේ? එතන සාධක ටික මතු කරගන්නේ කොහොමද? ඒ ඔක්කොම හරියට සැලසුම් කරගෙන ගියොත් අපට අතරමං වෙන්නේ නැතුව ඉලක්කය දක්වා යන්න පුළුවන්. අර සැලසුම් කරගත්තු ගමනක් nirupadritaව ගිහිල්ලා ආපසු එන්න ආසේ. ඒ නිසා දෙවනි කාරණය තමයි අපි කරන කුසල් දහම් ඥාන සංප්‍රයුක්තව කරන්න ඕන. ඇයි ඒ ඥාන සංප්‍රයුක්ත කුසලය විතරයි පාරමිතා කුසලයක් වෙන්නේ. ඥාන සංප්‍රයුක්ත කුසලයකින් උපන්නොත් විතරයි ඒ භවය තුල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි සිත පුහුණු කිරීම. ඒ කියන්නේ දැන් අපි හොම හොඳ කුසල් කරලා හොඳ ප්‍රාර්ථනා ඇති කරගෙන ඔක්කොම අංග සම්පූර්ණව උපදිනවා. බුද්ධෝත්පාද කාලයක නිරෝගී කයක් ඇතිව සත්පුරුෂ මෞර්තිය ඇතිව බණ දහම් අහන්නට අවකාශ ඇතුව උපදිනවා. හැබැයි අහන බණ දහම් අවබෝධ කරන්න වෙන්නේ අපේ සිතේ. බුදුහාමුදුරුවෝ දහම් දැසුවත් අපට බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවෙන් දහම අවබෝධ වෙන්නේ නැහැ. අපි අවබෝධ කරන්න ඕන අපේ ප්‍රඥාවෙන්. එහෙනම් භවෙන් භවය අපේ ප්‍රඥාව දියුණු කරලා තියෙනවා. අපේ මනස දියුණු කරලා තියෙනවා, පුහුණු කරලා තියෙනවා. නිකන් දහම අවබෝධ වෙන්නේ නැහැ. ත්‍රිලක්ෂණය නැවත නැවත මතු කර කර බලන්න සිත පුහුණු කරන්න ඕන. හේතුඵල ධර්මයේ නැවත නැවත මතු කර කර දකින්න සිත පුහුණු කරන්න ඕන. චතුරාර්ය සත්‍ය ජීවිතේ හැම ගැටලුවකදීම ප්‍රශ්නේ මොකද්ද හේතුව මොකද්ද වෙනස් කරන්නේ කොහොමද ඒකට ගත යුතු වැඩපිළිවෙල මොකක්ද මෙහෙම නැවත නැවත චතුරාර්ය සත්‍ය පුහුණු කරන්න ඕන අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ධර්මතාවයන් දකිමින් ටික ටික ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරන්න ඕන අන්න එහෙම කළොත් විතරයි අපිට බුදු කෙනෙක් හමු වෙදී මේ ධහම වැටහෙන්නේ දැන් බලන්නකෝ උපතිස්ස පරිබ්‍රාජකය කියන්නේ සරියුත් හාමුදුරුවෝ ගිහි කාලේ යේ ධම්මා හේතුප්‍රභවා තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොටම සෝවන් වුණා. දැන් ඔය ගාථාව අපි කී වතාවක් අහලා ඇද්ද? ඇයි සෝවන් වෙන්නේ නැත්තේ? ගාථාවේ වැරද්දක්ද කියන කෙනාගේ වැරද්ද. මම කියන කෙනාගේ වරදකුත් නෙමෙයි ගාථාවේ වරදකුත් නෙමෙයි අවබෝධ වෙන්නට මනස පුහුණු කරලා නැහැ. නමුත් මිනිස්සු හිතන්නේ ආ සෝවාන් වෙන්න නම් සෝවාන් වෙච්ච කෙනෙක්ගෙන් බණ අහන්න ඕන. රහත් වෙන්න නම් රහත් වෙච්ච කෙනෙක්ගෙන් බණ අහන්න. ඔහොම හිතනවා. ඒ නිසාද නිර්වාණගාමිනී මාර්ගය තුල බොහෝ දෙනා කඩදාගෙන ඉන්නවා. අපි සෝවාන් වෙලා ඉන්නේ එන්න අපි ළඟට. අපි අරිහතුන් වහන්සේලා එන්න අපි ළඟට. එහෙම කියන්න පුරුදු වෙලා තියෙන්නේ ඇයි? මිනිස්සු හිතනවා ඒ සෝවාන් වෙච්ච කෙනෙක්ගෙන් රහත් වෙච්ච කෙනෙක්ගෙන් බණ ඇහුවොත් තමයි මේක කරගන්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනෙක්ගේ රහත් වෙච්ච කෙනෙක්ගේ නෙමෙයි පින්නතුනි බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවත් වැඩක් නැහැ. ඒක අවබෝධ කරන්න තමන්ගේ සිත පුහුණු කරලා නැති. තමන්ගේ ප්‍රඥාව අවදි කරලා නැති. ඒ නිසා අපි නැවත නැවත විදර්ශනාවට විදර්ශනාව කියන්නේ මොකද්ද? ලෝකේ යථාර්ථය දකින්න. යථාර්ථය දකින්නට නම් හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන්. ස්කන්ධ ධාතු ආයතන කියන්නේ මේ සත්වේ පුද්ගලෙක් මම කියලා හිතාගෙන ඉන්නේ එක්කෙනෙක් නෙමෙයි. මෙතන තියෙන නාම රූප ධර්ම දෙකක්. මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා පහක්. මෙතන තියෙන චක්කසෝත ගාන ජීවහා කාය මන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ආයතන 12ක්. මෙතන තියෙන්නේ රූප 28 කුයි සිත් 89 කුයි චෛතසික 52 කුයි මෙහෙම බෙද බෙදා බලන්නට දිගු කලක් අපේ සිත පුහුණු කරන්න ඕන නිකම්ම ඕවා කිව්වට වැටහෙන්නේ නැහැ දැන් මේ කියන කොට සමහරුන්ට නිකන් අපබ්‍රංශ වගේ දැනෙනවා ඇති මේ මොනවද කියන්නේ කියලා ඒ මොකද එහෙම අහලවත් හුරු නැහැ ඉතින් අහලවත් හුරු නැත්නම් කොහොමද අපි අවබෝධ කරන්නේ එතකොට සමහරු ඔකට ලේසිවට කියන්නේ ආ ඔය අභිධර්මය ඕනේ නැහැ සෝපාක නිවන් දැකි අභිධර්මයේ ඉගෙනගෙනද සුනීත නිවන් දැකි අභිධර්මයේ ඉගෙනගෙන ඒගොල්ලෝ ඒ භවයේ අභිධර්මයේ ඉගෙන ගත්තේ නැහැ. දැන් සරියුත් හාමුදුරුවෝ අර "ඒ ධම්මා හේතුපබවා" කියලා අහනකොට මොන අභිධර්මයක්ද? ඒ භවයේ ඉගෙනගත්තු දෙයක් නැහැ. හැබැයි සසර පුහුණු කරලා තියෙනවා. මාස හතරකින් එක ගාතාවක් පාඩම් කරගන්න බැරි වුණා චුල්ලපන්තක හාමුදුරුවන්. හැබැයි රහත්ුනේ කොහොමද? මනෝමය 이르දි ඥාන අතරින් අග්‍රස්ථානය. එතකොට ඒ කවද පුරුදු කරපුවද? ඒ භවයේ පුහුණු කරපුවා නෙමෙයි. ඒක තමයි පාරමිතාව කියන්නේ. ඒක තමයි සසරේ පුහුණුව. ඒ නිසා මේ අන්තිම භවයේ මුල ඉඳන් පටන් අරන් ඔක්කොම කරන්න ඕන කියන එක නෙමෙයි. එහෙම කරනවා නම් ඉතින් මේ කාත්මිකදී අපිට සියල්ල කරගන්න පුළුවන්. මේක එහෙම ඉපදිච්ච ගමන් සියල්ල කරලා නිමා කරන්න පුළුවන් එකක් නෙමෙයි. භවයෙන් භවය පුහුණු කරන්න ඕන. හරියට පුහුණු කරගෙන ගියොත් අවසාන භවයේ අපට දහම් පදයක් ඇසුණු සැනින් සියල්ල අවදි වෙලා එනවා. අවදි වෙලා එන්න නම් ඇතුළ පුහුණු කරලා තියෙනවා. ඒ නිසා නිතර නිතර හේතුඵල වශයෙන් ලෝකය දකින්නට, ත්‍රිලක්ෂණ වශයෙන් ලෝකය දකින්නට, චතුරාර්ය සත්‍ය වශයෙන් ලෝකය දකින්න, පරමාර්ථ ධර්ම වශයෙන් ලෝකය බෙද බෙදා බලන්නට විදර්ශනා වශයෙන් අපේ සිත පුහුණු කරන්න ඕන. අනිත්‍ය කියනකොට අපිට වැටහෙනවා වගේ දැනෙනවා. අනිත්‍යයි කියන්නේ බිඳෙන එකනේ. එහෙම තමයි අපිට හිතෙන්නේ. බිඳෙන එක කියලා හිතුණාට තමන්ගේ සමීපතමෙක් මැරුණාම අපට දුක හිතෙනවා. ඇයි ඉතින් අනිත්‍ය දන්නවා නම් ඒ දුක හිතන්නේ. අන්න ප්‍රශ්නේ. දැනගෙන තිබුණාට අවබෝධ වෙලා නැහැ. ඒකට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරලා නැහැ. අන්න ඒ නිසායි අපි දැනගත්තට විතරක් වැඩක් නැහැ. බණෙන් අහලා පොතෙන් කියවලා දැනගත්තට වැඩක් නැහැ. දිගු කලක් සිහිනුවණින් ඒවා තේරුම් ගනිමින් ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරන්නට අන්න එහෙම පුහුණු කරගෙන ගියොත් විතරයි අපට අපේ පැතුම ඉටු කරගන්නට අපේ ඉලක්කයට ළඟා වෙන්නට පුළුවන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපකාතේ manussේසු යේ ජනා පාරගාමිනෝ අතායන් ඊතරා පජා තීරමේවානුභාවති. මේ ලෝකේ බොහෝ දෙනා නිවන් දකින්නවා කියලා හිතුවට නිවන් දකින්නවා කියලා උත්සාහ කළාට ඒ වැඩි දෙනෙක් නිකන් මෙතරම එහාට මෙහාට දුවනවා විතරයි. සමහරු යන්න ගිහිල්ලා අතරමං වෙනවා. තව සුළු පිරිසක් තමයි ඈතර වෙන්නේ. ඇයි මේ ඈතර නිකන් ආවට ගියාට කරන්න බෑ. හොඳින් සැලසුම් කරගෙන ඉලක්කයක් ඇතුව යන්නට ඕන. ඒ නිසා නිවන් දකින්නට යන ගමනේදී ඒ ගමන අසාර්ථක නොවෙන්නටත්, ඒ වගේම අතරමං නොවෙන්නටත්, එහෙ මෙහෙ ගිහිල්ලා කාලය නාස්ති කරගන්න නැතුව ඍජුව ගමන් කරන්නට නම් කරුණු තුනක් ගැන අපේ අවධානය යොමු වෙන්නට ඕන. මොනවද ඒ කරුණු තුන? ප්‍රාර්ථනාව, ඥාන සංප්‍රයුක්ත කුසලය සහ සිත පුහුණු කිරීම. ප්‍රාර්ථනාව නිර්වාණ ප්‍රාර්ථනාව සහ ඒ නිවන් දකින තෙක් සසර ගමන සැලසුම් කරගන්නට ඥාන සම්ප්‍රයුක්ත ප්‍රාර්ථනා ඇති කරගන්නට ඕන. ඒ ප්‍රාර්ථනා ඉටු වෙන්නට පාරමිතා කුසලයක් හැටියට ඥාන සම්ප්‍රයුක්ත කුසල් කරන්නට දක්ෂ වෙන්නට ඕන. ඒ ලැබෙන ආත්ම භාවය තුළ ධම අවබෝධ කරන්නට නම් විදර්ශනා මූලිකව ටික ටික අපේ සිත පුහුණු කරන්නට ඕන, ගුණ නුවණ දියුණු කරන්න ඕන. සිත පුහුණු කිරීමේදී කරුණු තුනක් වැදගත් වෙනවා. සිතේ තියෙන දුරුගුණ හඳුනාගෙන ටික ටික අඩු කිරීම, යහගුණ හඳුනාගෙන ටික ටික දියුණු කිරීම, ලෝක ධර්මතා හඳුනාගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. මෙසේ ප්‍රාර්ථනාව තහවුරු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත කුසල් කරමින් සිත සතන් ප්‍රගුණ කරමින් නිර්වාණ ගාමිනී මාර්ගය තුල නොසැලී ඉදිරියට යන්නට මේ අසුද්ධම් කරමු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා